නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ ධම්මෝ මාතා පිතු මුපත්තානං සම්තානං ධම්මචාරිණං සතං මේසානි ථානාමි යානි සේවේ යානි කුම්බේත පන්දිතෝ හරියෝ දස්සන සම්පන්නෝ සලෝකං ගජසේ සිවං තේ ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. අංගුත්තර නිකායේ පිට නිපාතයේහි දැක්වෙන මේ පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ ධර්ම කාරණා තුනක් සඳහන් වෙනවා. ඒ ධර්ම කාරණා තුන මෙහිමයි. සීනිමානි දිත්තේ පණ්ඩිත පඤ්ඤාත්තානි සත්පුරුෂ පඤ්ඤාත්තානි මහණෙනි බුදු පසේ බුදු මහරහත් පඬිතුෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද පනවන ලද ධර්මතා තුනක් ඇත. කතමානි තීනි ඒ තුන කුමක්ද? දානම් වික්‍රේ පඬිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං පබ්බජ්ජා වික්‍රේ පඬිත පඤ්ඤත්තා සත්පුරුෂ පඤ්ඤත්තා මාතා පිතුන්නම් දෙත්තේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං ඉමානි කෝ භික්ඛවේ තීනි පණ්ඩිත පඤ්ඤත්තානි සත්පුරුෂ පඤ්ඤත්තානි මේ තමයි මේ සූත්‍ර දේශනය මහණෙනි පරිත්‍යාගයේවත් දාණය පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද ධර්මතාවක් දීගයන් නිතුවේ පැවිදිව පැවිදිදන් කෙරීමද පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් කනවන ලද ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද ප්‍රතිපදාවක් මෞඛ්‍යයන්ට උපස්ථාන කිරීමද බුදු පසේ බුදු මහරහත් පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද කනවන ලද අනුගමනය කරන ලද ප්‍රතිපදාවක් මේ තමයි පඬිතු පඤ්ඤාත් සූත්‍රයේ ධර්ම කාරණා තුනේ පරිත්‍යාගය පැවිදි වීම මව්පියන් දුවසෙන් කිරීම. ගාථා දෙකෙන් ඒ කරුණු තුන සම්පෙන්නලේ කොට අදාළ සම්බි දානං උපඤ්ඤත්තං සත්පුරුෂයන් විසින් පරිත්‍යාගයේ පනවන ලදී. සම්පාණං බ්‍රහ්මචාරිණ ශාන්ත සත්පුරුෂේ බමසර ඇතිරි උතුමන්ගේ චාරිත්‍රය. අහිංසා සංයමෝ දමෝ අහිංසා කියන කරුණාව, සංයමෝ කියන සීලය, ධමෝ කියන භාවනාව. මේ ධර්මතා තුන විද්‍යමාන වෙන පැවිදි වීමත් සත්පුරුෂයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසය කරන ලද ධර්මතාවක්. මාතා පිතු උපස්ථාන මෞපියන් දෝතෙන් කිරීම ඒ ශාන්ත සත්පුරුෂ උතුමන්ගේ චාරිත්‍රයක් රාගයේ පනවන ලද්දක්, ප්‍රශංසා කරන ලද්දක්, අනුගමනය කරන ලද්දක්. සතං ඒකානි ථානානි යානි කුබ්බේක පඬිතු. මේ ධර්මතා තුන අනුගමනය කරන්න සැබෑ ඥානවන්තයෙක් සැබෑ සත්පුරුෂයෙක්. අරියෝ ශ්‍රේෂ්ඨ නිවැරදි කෙනෙක්. දර්ශන සම්පන්නෝ ඥාන දර්ශන සම්පන්න කෙනෙක්. සලෝකම් භගිතේ සිවං ඒතනත්තා මනුලව දෙවලව බඹලව වැනි සුගති ලෝකයක් ආශ්‍රය කරන අතරත වෙනස් වෙන සුගතිය වෙන ශාන්ත නිවනට පැමිණෙනවා. මේකයි ගාථා දෙකේ කෙටි තේරුම. අපි කවුරුත් දන්නා මේ පරිත්‍යාගයේ කියන චාරිත්‍රය මහා බෝසතාණන් වහන්සේලා විසින් පාරමිතා සීලයෙන් පුරුදු කරගන්නා ලද්දා. සිල්වත් ගුණවත් උතුමන්ගේ පරිත්‍යාගයේ කිරීමට කියනවා දාන දක්ෂිනාව කියලා. දුගී මගේ අසරණ අනාථ ආදීන්ට හෝ තිරිසන් ආදී සතුගතයමක් පරිත්‍යාග කිරීමට කියනවා දානේ කියලා. දාන දක්ෂිනාව දාහය. දාන දක්ෂිනාව කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව පූජා බුද්ධියෙන් පිරිනමන දේ. දානේ කියන්නේ අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කරන දේ. එතකොට මේ දෙකෙන් සිද්ධ වෙන්නේ Tamandi සංකාමයේහි අලෝභ කුසල චේතනාව අභිවර්ධනය වීමයි. පැවිදි වීම මෙතන කරුණු තුනකින් පහදා දුන්න අහිංසා සංයමෝ දමෝ කියලා. අහිංසා කියන්නේ පරම කරුණාව. සංයම කියන්නේ උසස් සීල සම්පත්තිය. දමෝ කියන්නේ ඉන්ද්‍රිය දමන ආත්ම දමනය කරන භාවනාව. එතකොට මේ ගුණාංග සියල්ල පිළිපදන්නේ පැවිදි ජීවිතේ. පැවිදි ජීවිතේ විශේෂයි. මා පාපිතූපක්ඛාන මෞඛ්‍යන් දුක්ඛාන් දෙලි. අපි කවුරුත් අහලා තියෙනවා අපේ මහා බෝසතාණන් වහන්සේ මුලින්ම බුදු බව පැතු මනෝ ප්‍රනිධානය ගැන. ඒ කියන්නේ නිවිත කල්ප විශේෂ අසංඛ්‍ය ලක්ෂයකට ඉස්සර අපේ බෝසත් කුමාරයන් වහන්සේ පිටිසර ගම්මානයක ගමදූතලේ ඉපදී සිටියා. ඒ දෙමව්පියන් එකම පුතා පෙච්චරයි. මේ දරුවා කුඩා කලපතන් දෙමව්පියන්ගේ පුදුම ආදරයක් පුදුම කරුණාවක් දක්වනවා. මේ දරුවා උදේ පාන්දර වේලාවකින් අවදි වෙලා Tamange මෑණියන් කරන වැඩ ඔක්කොම බලාගෙන ඉගෙන ගත්තා. දෙපගිනි මෙලෝ නැති, වතුර උණු කර නැති, කැඳපත් උයන පිළ නැති, රාගින් දාගපල නැති, තන් කරහ නැති, හාල් හෝද නැති ඔක්කොම බලාගත්තා. බලාගෙන හැමදාම මෞතුමියට ඉස්සර වෙලා අවදි වෙලා ඒව කරනවා. මෞපියන් අවදි වුණාම උණුපැන් සිසිල් පැන් සලස්සලා මූණ දෝණය කරන්න සලස්සනවා. දැහැටි පැන් හදලා දෙනවා. මෞඛ්‍යයන් ඇඳෙන් ඉවත් වුණාම ඇඳ ඇතුලේ කොට්ටේ මේවා පිරිසිදු කර දෙනවා. කෙළබඩියක් අංශුද්ධ පවිත්‍ර කරලා දෙනවා. Taman වාසය කරන නිවහන මකුළු දැල් කඩලා එවාගෙම ගෙම මැලවින් පිරිසිදු කරලා වත් පිළිවෙත් කරනවා. ගෙමින්දල පිරිසිදුව තියාගන්නවා. එවාගෙම ගෙවත්ත පිරිසිදුව තියාගන්නවා. මව්පියන්නේ වෙනස වෙන නොදී තමන්ම කැලේ ගිහින් දර කපාගෙන ඇවිල්ලා නගරයේ දරේ කුමලා එයින් ලැබෙන මුදලින් හා දුරු මිලිස්කල් ආදී දේවල් ගෙනල්ලා මව්පියන් නිසා කුසප්පායම් කරනවා. මේ කුඩා කාලේ පටන් මේ දරුවා කුරුබ් වෙච්ච චාරිත්‍රය. ඒ මන්දේවට උදේ දවල් සවසේ තුන් විටක් මව්පියන්ගේ පතුල් මත නළල තබන වඩිනවා. කවුරු කියලා දෙන්නේ? කවුරුත් කියලා නෙමෙයි පිරිසුදු සිතට වැටෙන උතුම් ගුණ ධර්මයි. මේ දරුවාගේ සිත හරියම පිරිසුදුයි ඒ පිරිසුදුනේ කොහොමද මව්පියන් වෙත ඇති වූ මෛත්‍රිය නිසායි කරුණාව නිසායි ගෞරවය නිසායි කලබන සැලකීම නිසායි මේ වාගේ ගුණ ධර්ම හිතේ පහළ වෙනකොට කවදාකවත් අනුන්ගෙන් ඇහුවේ නැති උනත් යහපත් සංකල්පන ඇතිව උසස් ගුණ පුරා ගන්න හිතට පහළ වෙනවා. මේක නිසා දැන් ගමේ අසල්වාසී පුදුම ප්‍රසාදයකටපත් වුණා මේ දරුවාගේ ක්‍රියාකලාපය ගැන. අසල්වාසීන් නමක් භාවිතා කළා මාතු පෝෂක කුමාරයා කියලා. හැබැයි මේ දරුවා අනලස්ව උදේ පාන්දර වේලාවෙන් අවදිනේ වැඩ කරන නිසා තමන්ගේ දෙමව්පියන් උදෙසා කරන මේ සේවාව නිසා බොහොම නිරෝගී වුණා. හොඳ නිරෝගී ශක්තිමත් ශරීරයක් මේ දරුවාට ලැබුණා. ඒ වගේම හොඳ කුෂ මහාට ඇති ආරෝහ පරිණාම සම්පන්න දේහයක් ඇතුව මේ දරුවා පුදුම විදිහේ මුළු ගමකම ආදර්ශමත්ව කටයුතු කළා. එක දවසක් මේ දරුවා කැලියට ගිහින් දර කපාගෙන ධර්මිතියක් බැඳගෙන ගහකට හේතු කරලා ගහමුළු වාඩි වුණා මහන්සියර ගන්න. එතකොට හිතේ මනස් කල්පනාවක් ඇති වුණා මම දැන් තරුණ වයසේ. මගේ මව්පියන් වයෝවෘද්ධයි. ඉතින් මම හැමදාම මේ වගේ මහන්සියල වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්. මං ලෙඩ වුණොත් මම මේ පාරලෝ ගියොත් මගේ මව්පියන්ව කවුද සැලකන්නේ? කොහොම ඉන්නකොට මෙතුමාට මේ දරුවාට හිතක් පහළ වුණා මම මගේ දෙමව්පියන් උවටන් කරන කෙනෙක්යන් කිරි ස්ථාවර ධනයක් එක්ක ආශු කරන ගෙදර තියන්න ඕන. අදිසියෙන් මට වෙනසක් වුණොත් මගේ ජීවිතයට හානියක් වුණොත් මව්පියන් එහාකින් ජීවත් වෙන්න මම මුදල් එකතු කරලා තියන්න ඕන. ධන දාන්න එකතු කරලා තියන්න ඕන කියන විතක් පහළ වුණා. කොහොම කීප දවසක් හිතේ ඉන්න අතරේ පිය කුමාරණන් වහන්සේ අභාවයටපත් වුණා. මෑණියන් එකලා වුණා. දැන් අරට වඩා මේ දරුවාගේ හිතේ ලොකු බරක් ඇති වුණා. මොකද පිය කුමා ඉන්නකොට ගෙදර අම්මා තනියෙන් ඉන්නේ නැහැ. කවුරුත් සමගින් ගෙදර කටයුතු බලා ගන්නවා. දැන් ඉතින් අම්මා තනි කරලා තමයි වැඩට හැරේ යන්නේ. එක දවසක් හිතුණා මම නෑනියන් උදෙසා මේක වඩා ඥානවන්තව උපස්ථාන සලස්වන්න ඕනේ කියලා ධර්මිතයේ ගෙදර ගෙනල්ලා හේතු කරලා ගියා නගරයට. නගරෙට ගිහිල්ලා ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධ නාමික යාත්‍රා වලින් ධනෝපායනය කරන වෙළඳ කණ්ඩායමක් තිබුණා. ඒ වෙළඳ නායකතුමා වෙත එයා කරන්නේ ශාස්තු නායක කියලා කියනවා කපිතාන් කියලා කියනවා. ඒ කියන්නේ නියමුවා නැව් නියමුවා. එතුමා වෙත ගිහින් කිව්වා මාමේ මම අහිංසක දරුවෙක්. මට මගේ අම්මා විතරයි ගෙදර ඉන්නේ. ඉතින් අම්මගේ අනාගත අවශ්‍යතා සඳහා මුදල් සපයා ගැනීමට මා රැකියාවක් හොයාගෙනයි ආවේ. සමුන්නාසේ කැමති නම් සමුන්නාසේගේ මේ වෙළඳ ව්‍යාපාරයේ කටයුතුවට මම සහභාගී වෙලා මගෙන් වැඩ ගන්න. මගේ මෑණියන්ව දෙසා මම වැඩ කර දෙන්න කැමතියි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉෂ දක්වා හොඳින් බැලුවා. බාලකා දරුවෝ ඔබගේ එක්කෙනෙක් නේ 10 දෙනෙක් වුණත් මම බාර ගන්නවා. ඒ මොකද ඔබට පුළුවන් මගේ මේ වැඩට පූර්ණ අනුග්‍රහ දක්වන්න ඔබ නිරෝගී කෙනෙක් කරුණ වයසින් කෙනෙක්. ඒ නිසා එන්නේ කිව්වා. ඉතින් ගෙදර දුවගෙන ගිහින් අම්මට කිව්වා අම්මේ මම වෙළඳාම යන්න සතුටුයි. වෙළඳ නායකතුමා මං පිළිගත්තා. අම්ම මොකද කියන්නේ? ඉතින් ඒවත් දරුව මම තනියෙන් කොහොමද ගෙදර ජීවත් වෙන්නේ? ඔබ නැතුව මට තනියෙන් මේ ගෙදර කටයුතු කරගන්න අමාරුයි. නිසා දරුවෝ මමත් එන්නම් කිව්වා. අයමත් නගරෙට දුවගෙන ගිහින් අර වෙනද නායකතුමාට කිව්වා මාමේ මගේ අම්මා ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා මේ ගමනට එකතු කරගන්න අවසර දෙන්න. "ඔව් දරුවෝ අම්මනේ තවත් කැමති කෙනෙක් එක්කරගෙන ඉන්න අපි බාර ගන්නවා" කිව්වා. අන්තිමේ ගෙදර දොර වහලා දාලා අම්මත් එක්කා මේ වෙන සමූහයට එකතු වෙන්නේ. මේ අතරේ ඉතින් මේ නැව පදවන දෙරෙන්දු කොහොම සංවිධානය වෙලා බඩුත් නැති කරගෙන නැවවට පතවලා දැන් නැව් යාත්‍රා මොහොතේ පටන් ගත්තා. මේ දින හතක්ම නැව් යාත්‍රා කරන අතරේ පුදුම දෙයක් වුණා. ඒ කාලේ අද වාගේ යාන්ත්‍රික නැව් තිබුණේ නැහැ. රුවල් නැව් වලින් තමයි නැවෙන් නැවත නැවෙන් නැවත ගලතලා තමයි මේ විශාල පිරිසක් යන්නේ. ඔයින් අතරේ මේ අත්සන්ගේ ගමනට ලොකු බාධාවක් වුණා. විශාල පිරිසුමක් ඇවිල්ලා මේ රුවල් ඔක්කොම කැඩලා බිඳිලා නැවුලට වතුර පිරීලා ඔක්කොම ගිලෙන්න පටන් ගත්තා. කාගේ පිහිටක්ද මහන්මුදේ මේ වෙලාවේ මේ වීර පුත්‍රයා මාතුපෝෂිත කුමාරයා වේදින් තීනන්ද පටන් ගත්තා. බොහොම ශක්තිමත් කෙනෙක් බැවින් තීනන්ද පටන් ගත්තා. එතකොට මෞතුමිය ගැන කල්පනා වෙලා මෞතුමිය දිය පෙරි පෙරි ගිලෙන් යනවා දැකලා වහාම මෑණියන් වෙත දුවගෙන තීනගෙන ඇවිල්ලා කරට ගත්තා. කාර්කාරගෙන දැන් එතන තියෙන විපත්තියේ මග හරවාගන්නේ වේග වේගින්ම ඈතට ඈතට තීරුවා. හැබැයි මේ පේනන්නේ නිකන් නෙමෙයි. මං කුඩා කල පටන් සතුන් වැඩිමින් වැළකී සිටියා. අන්සතු දේ ගැනීමෙන් වැළකී සිටියා සුරකිතින් ගැනීමෙන් වැළකී සිටියා. මිත්‍යාචාරයෙන් වැළකී කොමාර භ්‍රමචර්යය මං දැක්කා. එවැගේමම සත්‍ය වචන කතා කළා. සුරාපානින් වැළකී සිටියා. අනුන්ගේ හිතේ යෙදෙන වචන කතා නොකර මුරුදු මොලොක් වචනම කතා කළමත පුරුදී. අනුන් බෙහෙදින් වෙන වචන කතා නොකර සමගිදම් වඩන වචන මං කතා කළා තියෙනවා. මෙලොවට පරලොවට වැඩදායක වචනයක් මම කතා කරලා තියෙනවා. අනුන්ගේ දේට මම ආශා කෙරුවේ නැහැ. අනුන්ගේ දේ ගැන මම සන්තෝෂ වුණා, මුදිතාව කළා. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කෙරුවේ නැහැ. අනුන්ගේ මෙත් වැඩුවා. කවදාකවත් මිසදුතු අදහසක් ගත්තේ නැහැ. මෙලොව පරලොව පින්පල අදාගෙන මම සමීපිතව කටයුතු කළා. මේ සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මගේ මෑණියන්ට විපත්යන්ටපත් වෙන නොදී ගොඩ ගන්න මට හැකි වේවා කියන අදිස්ථාන සබාගෙන ඒක නිහිතේ නැවත නැවත සත්‍යක්‍රියාවකින් මෙහි කරමින් මහ කවුලේ තියෙනවා. ඉතින් දහසක් දෙකක් නෙමෙයි 17ක්ම තියෙනවා. ඔය අතරේ බුද්ධ වචනේ තියෙනවානේ ධම්මෝහමේ රක්ෂති ධම්මචාරින් කියන බුද්ධ වචනයක්. ධර්මයේ හැසිරෙන්නව ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ඉතින් මේ දරුවා මේ හිතේ දැන් තියෙන්නේ නෑනියන් ගැන පුදුම කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක්, කලගුණ සැලකීමේ උතුම්ම අදිෂ්ඨානයක්. එසේ නමුත් නෑනියන්ටවත් පුතුණුවන්ටවත් බතක් පණක් නැතුව මේ මහ ශෞර්යය දැන් දින හතක් පිරීගෙන එනවා. ඔය අතර තමන් හැසිරුණු ධර්මය තමන්ගේ පිහිට වෙන බවට වටිනා සාධකයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සුද්ධාවාස වාසයේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයේ කල්ප ගණනාවක් තිස්සේ නිරෝධ සමාපatti සමයදී එයින් නැගී හරියටම ওই 16 ලෝකයේ දෙස බැලුවා. ඒ කියන්නේ තමන් විඳ නිවන් සැප නිදිනේ තවත් ආයේ බඹලෝ ඉන්නවාද කියලා බැලුවා. දෙවලෝ ඉන්නවාද කියලා බැලුවා. මනුලෝ ඉන්නවාද කියලා බැලුවා බුදුවරු වෙන. මනුලෝ බුදු කෙනෙක් නෑ ඒ කාලේ. එතකොට මේ බ්‍රහ්ම රාජයාගේ අරහන්ත බ්‍රහ්ම රාජයාගේ දිවසත තෙණිය ගියා. මේ මෑණියන් උපස්ථාන කරමින් මහශෝරිය දීනමේ ප්‍රතිනුවම් තෙණිය ගියා. එතුමාණන්ගේ පිරිසුදු නුවණට වැටුණා මේ වාගේ වීර පුත්‍රයන්ට නම් ලෝතුරා බුදු වෙන්නත් පුළුවනි. එනිසා මේ දරුවාට බුදු වීමේ ප්‍රාර්ථනාවක් සිටේ පහළ වේවා කියන උතෙන් සිටේ මෛත්‍රී සිට යයි. ඒ කියන්නේ මෛත්‍රී සිටින් මේ දරුවාගේ මනස ආවර්ජනා කළා. ඒ වෙනකොට මේ දරුවාගේ සිටේ පුදුම ප්‍රාර්ථනාවක් සිටේ පහළ වුණා. බුද්ධෝහං බෝධියේශාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං සාරේශාමි සංසාරෝගා මහබ්බයා කියලා මේ ප්‍රාර්ථනා පහළ වුණා. මම ලෝතුරා බුදුන් නෙමි. බුද්ධියේ ලෝක ආબોධ කරවන්නේ නෙමි. මම සියලු පාපයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නේමි. කෙලෙසුන්ගෙන් මිදේ ලෝවැසු ජනතා මුදවා ගන්නෙමි. මම බියකරු සංසාර ඕගෙන් එතරවන්නෙමි. එතරදී ලෝවැසු ජනතාව බියකරු සංසාර ඕගෙන් එතර කරවන්නෙමි කියන මේ බෝධි ප්‍රාර්ථනා හිතේ පහළ වුණා. මේ ධර්ම ශාස්ත්‍රයේ මොනතරම් පුදුමද? එදාම මහා සාගරයෙන් ගොඩීමට අවස්ථාව ලැබුණා. නෑ නියම් සුවසේ ගොඩගත්තා. කිය නිවසට එක්කාස් කරගෙන ගිහිල්ලා දීහිමියන් නෑනියන්ට බුදු කෙනෙකුන් මේ සැලකුවා. නෑනියන්ගේ අවසාන මොහොතේදී මේ දරුවාගේ බෑත අල්ලාගෙන දරුවාට ආශිර්වාද කළා. තමන්ගේ ජීවිතය පවා නොතකා මේ මෑණියන් රැකබලාගත්තේ බෝසත් පුතාණන් වහන්සේ ඔබ මත බුදු වේවා කියලා හදපත්ෙන් ආශිර්වාද කළා. මේ දරුවාගේ සිතේ අර මහ නූදේදී ඇති වුණු පැතුම අනුව මෑණියන්ගේ උණුසුම් ආශිර්වාදය සිල් සම්වස්නාද ඇත ඇතුළු දක්වා විනිවිද යමින් කාගදුනා. ඒ වෙලාවේ මෑණියන්ගේ මෛත්‍රී පූර්ණ මේ ආශිර්වාදයේ මේ දරුවාට අනාගතයේ ලෝතුරා බුදු වීම පිණිසද ආශිර්වාදයක් වුණා. ඉතින් මෑණියන්ගේ අවසානයේ පසුව මෙතුමා සමාරිත පැවිදි වෙන්න ඇති ගැන සඳහනක් නැහැ. ඉතින් මේ විදිහට මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් වෙන්නත් ඉස්සර වෙලා මනෝ ප්‍රනිධාන වශයෙන් සිතින් බුදුබා ප්‍රසාගෙන පුතුමන් වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක්ම සිතින් බුදුබා කතාගෙන අනේක ධාතුවලදී මෞපියන් දුක්ඛාන කරමින් කෙරුම් පුරාගෙන ආවා ඒ නිසාම ලෝතුරා බුද්ධ ශාසන 125000ක් ඒ කාලය තුල සම්මුඛ වුණා ඊළඟට නවාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ සරුවක්ඥන් වහන්සේලා 380000ක් සම්මුඛ වෙමින් වචනෙන් බුදුබව පතාගෙන යන්න පුළුවන් වෙනවා. දැනට සලසා සංකේ කල්පලක්ෂයක් ওই අතරතුර සංලක්ෂ 12000ක් බුදුරු සම්මුඛ වෙන්න වාසනාවන්ත වුණා. මොනතරම් පුදුමද එක කුසලයක් නිසා කුසල් මේ ආනිසංස බෙදීගෙන යන හැටි. මෑණියන්ට උපස්ථාන කිරීම දෙවෙනි බුදු කෙනෙකුට උපස්ථාන කිරීමක් වෙන බැවින් මේ කුසල රාමයෙන් 512000ක් බුදුරයන් වහන්සේලා දකින්න වඳින්න උපස්ථාන කරන්න බණ අහන්න පරිදි වෙන්න පිළිවෙත් පුරන්න අවකාශ ලැබුණා. ඒ 387000ක් බුදුවරයන් වහන්සේලා අනියත විවරණ දුන්නා. ඒ කියන්නේ උත්සාහ ගත්තොත් බුදු වෙන්න පුළුවන් කියලා. ඒ කියන කාරණා සියල්ල එසේ සිද්ධ වූ අතරේ මේක සාරා සංකේත අල්පලක්ෂයකට පෙර දීපංකර සරුවක්යන් වහන්සේ පහළ වෙන ආසන්න කාලයේදී මෙතුමා දඹදිව තලේ රම්මක තියෙන නගරයක උත්පත්තිය ලැබුවා. මේ රම්මක නගරයේහි ආනන්ද කියන බ්‍රාහ්මණතුමාත් වශී කියන බ්‍රාහ්මණයතුමියත් දෙන්න මෙතුමාන්ට මව්පියන් වුණා. මෙතුමා උපන්න දවසේදී ලැබුණු දෛවයේ අනුව නමක් ලැබුණා සුමේධ කියලා. තරුණ වයස වෙනකොට වයස 16 17 වෙනකොට ජීවිතයේ කෙලවරට ගෙන ගත්තා. බොහොම උගත් බුද්ධිමත් දරුවෙක් බවට පත් වූ බැවින් සුමේධ පඬිතු කියලා කවුරුත් හඳුන්වනවා. තරුණ වයසේදී මව්පියන් අභාවයට ගියා. එනිසා මෙතුමාට විශාල ධනස්කන්ධයක් මව්පිය මුතුන් මිත්‍යාසත් ධනස්කන්ධයක් හිමි වුණා. සොයා බලනකොට සම්පූර්ණ මූලික දක්වා පිරුණු නිදාන් ගබඩාවල් 12000ක් තියෙනවා. දිනපතා ලැබෙන ආදායම් අසීමිතයි. ඉතින් මුනාට කල්පනා කළා මගේ මව්පියෝ මුතුන් මිත්තෝ බොහොම වැරදීරියෙන් උත්සාහයෙන් මේ ධනෙ උපයලා මේවා ගබඩා කරලා හිස්සකින් ගියා. මේව ආරක්ෂණය ගෝපනය කරන හිතුවොත් මටත් එන්නේ මේවා කියද්දී හරලෝ යන්නයි. මගේ මව්පියන් මුතුන් මිත්‍යන් දෙපින් පිළිස මට සතරින් නිදි නිවන් සුව ලැබමු පිණිස මේක මම රටයක් කියන්නේ බෙදා දීලා එයින් මගේ කාර්මිකාවක් පුරා ගන්න ඕනේ කියලා හිතේ පහළ වෙන රටේ රජු වන දැනුම් දීලා මේසා විශාල අස්තු දබදාවල් විවෘත කරලා අබ්දා ශක්තියේ දානීය ගෙනියන හැටි බලාගෙන සිටියා. සෑදාවල් මිනිසු දක්ෂ ගණන් ජනතාව තේලිකේලියෙමින් කරත්වල පටවාගෙන ගෝනි කුරිනි දෙච්චි පුරවාගෙන කඩ බැඳගෙන කඩ බැඳගෙන හිඳිදී මේවා ගෙනියන්න බලන්නේ කියලා. දවස් 7ක් මේ අවුරුදු 7කින් වුණත් අවසන් නොවන තරමට වස්තු සම්භාරයක්. තිගෝසතුන් වහන්සේ මොකද කළේ? ඒසා විශාල වස්තු සම්භාරයේ ජීවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන තුන් අසුන් හැම දෙයක්ම දන් දුන්න බවට නාම පූර්වක් ලියලා කියලා උන්වහන්සේ පෙරහන් කඩක් තරම් වස්තුළු දෙයක්වත් ඇගෙන්නේ නැතුව ගන්න නැතුව වනගත වුණා. දැන් බ්‍රහ්මීක වාගේ තමයි සිත බොහෝම නිදහස් සිතක්. වනාන්තරයේ එකම දවසයි උන්වහන්සේ ගමකට පිළිසුඳා වැඩි. ඊට පස්සේ ගහකින් වැටෙන කොළයක් දෙඩියක් වළඳලා පරිපාලනය කරලා ධ්‍යාන වඩන්න පුරුදු වුණා. දවස් හතක් ඇතුළත පංච අභිඥා සහිත අෂ්ඨ සමාපatti ලාභී වුණා. gedeni කියනනම් එක වෙන්නේ ඒ වස්තු සම්භාරය තුලින් ඔය ලබන්න බෑ. දැන් මේ සියල්ලෙන් හිත නිදහස් වූ බැවින් ඒ සියල්ලම පාරමී බාටපත් කරගත් බැවින් දින හතක් තරම් කෙටි කාලය තුල ධ්‍යාන අභිඥාලාභී වුණා. ඔය අතරේ උතුරු හිමවත් ප්‍රදේශයේ සිට දක්ෂිණ හිමවත් ප්‍රදේශ දක්වා අහසින් යද්දී මිනිසයන් පිරිසක් සාදුකාර දෙවි ගුණ කිය කියා පාරක් සරසනවා දැක්කා. බිමට දැහැලා හැම සම්මුනාසිලා කාද දෙනේ ගුණ කියන්නේ කාද දෙනේ කාර්ය සරසන්නේ. කියා හිටියා තාපසයන් වහන්සේ වහන්සේ දන්නේ නැද්ද? දීපංකඩ සාරුවක්යන් වහන්සේ අපේ ගම්පෙළ පලාසේ වැඩලා සුදර්ශන මහා විහාර වැඩ ඉන්නවා. අද අපේ ගමට පිළිසුඳා යනවා ශාර ලක්ෂයක් රහතන් වහන්සේ සමග. අපි මේ පාර හදන්නේ ශරුවක්යන් වහන්සේ ඇතුළු සංඝ රත්නයක. මේ ඇහෙනකොට මේ සුමේද තාපසයන් වහන්සේගේ සිවි සම්මස්නාර ඇට ඇතමිදුළු දක්වා ප්‍රීතිය විලිවිද ගියා. එයා හිතා දරුවෙනි මටත් දෙන්න කොටසක් මාත් මේකට සහභාගී වෙලා සතුටුයි. කවුරුත් එක්ක විද්‍යාවන්තයෙක් නේ කියලා දුෂ්කරම තැනක් තෝරලා දුන්නා. ඒ කියන්නේ මඩ වගුරක්. ඉතින් බෝසතුන් වහන්සේ ඉර්ධි බලයෙන් මේක පුරවන්න පුළුවන් කියලා හිතාගෙන උන්වහන්සේ කල්පනා කළා ඉර්ධි බලයෙන් මේවා පුරවන එක හාස්කමක් නෙමෙයි. කය හේතුව ලකන උපස්ථානයේ තියෙන මහත්ඵලයි. කියලා මිනිසයන් කපා දෙන පස්පරෝ පොරවා පැසකේ ඕවා කරේ තියාගෙන බුදු ගුණම කියලා ඒවා මේ මඩ වගුරු ගොඩ කරමින් වෙලාව ගත වුණා. තවත් ශ්වාසයක් ඉතිරුව තියෙද්දී බුදුපාමොක් ලක්ෂයක් සංගරුවන වඩින හැටි ඈතින් පෙරුණා. ඉතින් තවත් සෙනෙටෝ හේතුව මම දැන් පරසතු මදාරා මාගිනල්ල මෙතන වහන්නද? නාග බවණින් රුවන්ගලි ගෙනල්ල මේක වහන්න දිරිදි බලේ. නෑ. ඊට වඩා ලොකු තින්කමක් මම කරන්න ඕනේ. මේ නුවණ පහළ වෙන්නේ ඇති. Tamange අඳුන් දිවිසම දෙන එළුවා මඩ මැත්තේ. මුනින් අතර දිගාලේ නම් වඩින දිහාට වැනගෙන හිතින් ආරාධනා කළා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පබන කබන පියවරක් පාසා නෙළුම් මල් පිපෙන සුළු මේ ශ්‍රීපාද පත්මයේ මද මැත්තේ නොතබා සපිරිවරින් මගේ පිට මැත්තේ තබා වඩින තේක්වා. මගේ දෙමව්පියන් විසින් මට හදලා දීලා තියෙන මේ රන් පුවරුවක් වෙන මගේ පිට උඩ සිරිසතුල තබා වඩින තේක්වා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රදානීය සංඝ රත්නයේ මගේ ජීවිතේ පූජා වේවා. මගේ මේ ආත්ම පූජාමය කුසලය මටත් අනාගතයේ වහන්සේට මෙන් ලෝකුදා බුදුව අසන්ත ගණන් ජනතාව අමාමා නිවන් පුර ලන්නට හේතු වාසනා වේවා මේක හිතාගෙන උන්වහන්සේ අධිෂ්ඨාන කරමින් සිටියා එතෙන්ද වැඩි අධියේ පංගල සරුවක්ඥන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ඉස ඉදිරියේ නැවතුණා නැවතලා තමන්ගේ ශ්‍රාවක පිරිසට මෙහෙම දේශනා කළා පස්සත ඊමන් තාපසං යකිලං උද්දතාකලං අපරිමේයේ ඊතෝකප්පේ අයං බුද්ධෝ භවිෂ්‍යති මේ බලන්න යථාදර වූ උග්‍ර තපස් ඇති මේ සෞසානන් දෙස බලන්න මේ සෞසානන් කල්පසාරා සංකල්පලාක්ෂයකට අසුව අනාගතේ මාසේ ලෝතුරා බුදු වෙනවා උන්වහන්සේගේ මෞඛ්‍යෝ දෙන්න සුද්ධෝදන මහා මායා නම් වෙනවා උන්වහන්සේගේ අග්‍රශාක දෙන්නු උපතිස්ස කෝලිත නම් වෙනවා උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක නම ආනන්ද නම් ඉස්තවිරේ නම වෙනවා. අග්‍ර අග්‍ර ශ්‍රාවිකාදේම හේම අවුස්සලවන්නා නම් වෙනවා. බෝධියේ අශ්වත්ථ නම් වෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය වංශයේ ශාක්‍ය වංශයේ උත්පත්තිය ලැබෙනවා. අවුරුදු 100ක් වසර ඇති කාලයක ලෝ පහළ වෙනවා. ඒ වගේම උන්වහන්සේ අශ්ව වාහනයෙන් අභිනිෂ්ක්‍රමණය කරනවා. අවුරුදු 6ක් දුෂ්කරයක් ක්‍රියා කරනවා. අස්සත් බෝධි වෘක්ෂය ආරා වැඩ ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වෙනවා. මේ සියලු විස්තර වර්ණාව පහදා දුන්නා. මේ පාඨාසිතියේ දෙවියෝද මිනිස්යෝද සාධකාර දෙන්න පටන් ගත්තා. ඒ මොහොත දීපංකඩ සරුවක්යන් වහන්සේ සමම්පෙච්චම දෝතකින් ඒ ඉදිරිපිට පූජාවක් කළා අනාගතයේ ලැබෙන බුද්ධත්වයට ගෞරව පිණිස. රහතන් වහන්සේලා සාර ලක්ෂයක් දෙනාද එසේ සමම්පෙච්චම පූජාවක් කළා. ඉහි බෞද්ධ තේසද බුද්ධ බුද්ධ රත්නයට සංඝ රත්නයට පූජා කරන්න ගෙන නානාවද මල් එතන පූජා කරනවා. අහසේ දෙවියොත් මල් වර්ෂාවක් රැස්වෙනවා. මුලමහත් පොළවේ දෙතිසක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වෙනවා. මේ සියල්ල දනාගෙන සිටිය සුමේද පඬිතුයන් වහන්සේ අදිස්ථාන කරගත්තා මේ බුදු කෙනෙකුන් වහන්සේගේ වචනේ නිෂ්ඵල වෙන්නේ හිස් වෙන්නේ නැහැ. තම අනාගතයේ ලෝකුරා බුදු වෙනවා. මම බෝධිසාරක ධර්මයන් ආවර්ජන කරන්නේ මේ කියලා මල් මාත්‍රේ කලඟ බැඳගෙන බෝධිසාරක ධර්මයන් සම්මාසනය කළා. ඒ වෙලාවේ දහම් වාමයක් මහ පොළොව කම්පා වුණා. එදා දීපංගල සරුවක්යන් වහන්සේ දානශාලාවේ දන් පිළිගන්නන වෙලාවේ මේ පොළොව කම්පා වීම නිසා මිනිස්සුන්ගෙන් වැටෙන්න පටන් ගත්තා. මිනිස්යන්ගේ කියා හිතිය භාවයෙන් දෙකා අතනමඟදී අර සාපෘෂ කෙනෙකුට අපි විවරණ දුන්නනේ එතුමා මේ බෝධිකාරක ධර්මයන් සම්වර්ධනය කරන එතුමා සුවනාගතේ බුදු වෙනවා කියලා. සරුවක්යන් වහන්සේලා ධම්මවලඳලා දේශෝ ධාමී කෝටි ගණන් ජනතාව නිවන් දැක්කා. නිවන් නොදැක්ක අය ඇවිල්ලා වඳින්න පටන් ගත්ත මේ තාපසයන් වහන්සේට. ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා ඒකාන්තයි. අපට මේ බුදු සසුනේ නිවන් නොලැබුණොත් වහන්සේගේ ශාසනය අපට නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේව මහ බෝසතාණන් වහන්සේ එදා බෝධි සම්භාර අදිෂ්ඨාන කරගෙන එදා පතන් සාරා සංකේය කල්පලස්සේ පුරා ඇසුන් ඒසුන් මාසුන් ලේ අමුදරුවන් රාජ්‍ය කවා දන් දෙමින් බෝධි සම්භාර පුරාගෙන ආවා. අන්තිමේදී විෂතුරු ආත්මභාවයේදී හත් වාරයක් මහා ප්‍රෝපේ කම්පාවනසේ බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. මේ කාරුක 2500 93කට පෙර බෝමුලාරා වැඩ ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. ඒ මේ බුද්ධත්වයේ ලබන්න හේතු වූයේ කවර විදිහේ ආශිර්වාදයක්ද? විශාසංක කල්පලාස්සේකදීශ්වර අර මෑණියන්ගේ මෝපියුමින් දරුවාට ලැබුණු ආශිර්වාදයයි. ඒ ආශිර්වාදය ලබන්න හේතු වූයේ මෞපියන් උපස්ථාන කිරීමේ මහා චාරිත්‍රයේ කුසල සම්භාරයයි. මේ අනුව සැලස බැලීමේදී ලෝතුරා බුද්ධ රාජ්‍ය පවා ලබන්නේ හේතු වෙන උතුම් ගුණයක් තමයි කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මෞපියන් උපස්ථාන කිරීම. මේ මෞඛ්‍යයන් උපස්ථාන කිරීම නෙමෙයි මේ කළගුණ සැලකීම යමෙක් අනුගමනය කරනවා නම් මහා ආනිසංස 22ක් නිවන් දකින තුරු භාවයක් වාසා ලැබෙන බව නිස්සානිසංස සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එයින් එකක් තමයි ගිය ගියතන ආහාර පාන සුලද වෙනවා. පහෝතබක් වූ භවති. වාගේම හොඳ කල්යාණ මිත්‍රයන් එතුමාගේ පිරිවෙර බාටපත් වෙනවා. ඒ ආනිසංශ දෙකයි. යම් යම් ජනපදයකට නියම් ගමනකට රාජධානියකට යනවනම් හැමතැනම පූජනීය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අජුන්ගෙන්වත්, සුරුන්ගෙන්වත්, අසමිතුරන්ගෙන්වත් එතුමාට කිසිදු අනුකූලක් නොවේ හැම දෙනාගේ ආරක්ෂාව ලැබෙනවා. gederin බහැර යම් කිසි වැඩක් සඳහා ධානම් ඒ සියල්ල 100% සාර්ථක කරගෙන තිබුණු මූණින් gedereනවා. නෑදෑයන් මැද්දට ගියාම ගෞරවයෙන් නෑදෑයෝ පිළිගන්නවා. ඒ වගේම ඥාතින් අතරට දැඩලන කෙනෙක් බාටපත් වෙනවා. තමන් සත්කාර කරන්නේ දැනින් හැමදාම සත්කාර ලබන්නේ වෙනවා. තමන් ගෞරව කරන්නේ දැනින් හැමදාම ගෞරව ලබන්නේ වෙනවා. එවාගෙම සෑම දාසයෙම තමන්ගේ යශස කීර්තිය දසට පැතිරෙනවා. තමන් පූජා සත්කාර කරන්නේ දැනින් තමන්ද පූජා සත්කාර ගලාගෙන එනවා. එවාගෙම තමන්ගේ ගුණ කතනිය දහස පැතිරෙනවා. දිනපදක් නෙන්ද දේවතාවෙක් නෙන්ද නිතර ශ්‍රී සම්ප්‍රත්‍යයෙන් දිලිසෙන්නේ දබලෙන්නේ වෙනවා. එවැගේම තමන්ගේ ගව සම්පත්තිය වැඩි වෙනවා, පුත්‍ර සම්පත්තිය වැඩි දියුණු වෙනවා, එවැගේම පෙත් වතු ඉඩකඩම් ආදී ශාස්ත්‍රීය වේදවා. ගහකින් ගලකින් හෙලකින් යදුරකින් දිලිහි වැටෙනවා නම් අත්පාසිඳීම් විදීම් ආදීකටපත් නොවේ ජීවිතය ආරක්ෂා වෙනවා. එවැගේම හාත්පසින් වැඩුණු මුල් ඇති වට නුගරුකා ආත්පසයෙන් සමායන ශලසුලින්ෙන්වත් බිමපතිදන වෙන්නාක් මෙන් හසමිතුරන්ගෙන් කිසිදු බාධාවක් නොවේ එතුමා ගැලව ජයගන්නෙක් බවට පත් වෙනවා. මේ ආනිසංස 22ක් තියෙනවා. කලගුණ සැලකීම් සීලයෙන් මෞඛ්‍යයන් උපස්ථාන කිරීමේ ආනිසංස වශයෙන්. මේ වාගේ මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල මෞඛ්‍ය උපස්ථාන කිරීම ආදී උතුම් ගුණ ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලායි බෝධි සම්භාර සතුරාගෙන මාන පරාජයට පොළොතුරා බුදු වුණේ. ඒ ශරුවක්යන් වහන්සේ තමයි අපට නියුතුන් සාරිත්‍ර උගන්ලා තියෙන දෙවියෙක් මානෙක් බ්‍රහ්මයෙක් වෙන බාහිර ශ්‍රමණක් බ්‍රාහ්මණාදී කෙනෙක් නෙවෙයි. අපේ ලංකාවේ හිටිය අටවෙනි අග්‍රබෝධි කියලා රජ කෙනෙක්. මේ රජතුමා මුළු ලක්දේවට රාජ්‍ය කරන ඔතොන්න ඉසින් ගලවලා පැත්තක තියලා උදේ පාන්දර යන්නේ නෑනියන් ඉන්න කාමරයටයි. නෑනියන් බලාගෙන උපස්ථාන කියනවා කීප දෙනෙක්. ඒ සියල්ලන් සිටිද්දී තමන් උණුපැන් සිසිල්පැන් සලසාගෙන ගිහිල්ලා මෑණියන්ගේ මෝද හෝනේ කරවනවා. ඒ දාමන. එවාගෙම මෑණියන්ගේ පතුල් හොදනවා. මෑණියන්ගේ ඇඳ ඇතුලේ පිරිසුදු කර දෙනවා. මෑණියන්ගේ කැඳවුළු ආදී වෙනල්ලා කවනවා. කවලා ඉතින් දෙය ඉසුවක් කරගන්නවා. නෑනියන් අනුභව කළ භාවින සෝදලා පිරිසිදු කරලා දෙනවා. අනිත් පැයට කියන්නේ එයාට කියන්නේ මේ කරන් ඉදෙන්නේ නැහැ. ඊළඟට මේ උපස්ථාන කරලා උදේ මෑණියන්ගේ ඇඳවට දෙවිතක් ප්‍රදක්ෂිනා කළ මෑණියන්ගේ පතුල මත නලතිල වැඳලා පස්යෙන් පස්සට තේන තෙක්මාන දීලා එතනත් ආචාර කළයි Tamanගේ වැඩ කටයුතු සඳහා කල්පනා පිටත් වෙන්නේ. දවාලෙත් මෙහිමයි හන්දෑවෙත් මෙහිමයි. මේවා විපස්සාන කවදලුවට කුරුදු කෙරේ. වෙන කවුරුත් නෙමෙයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එනිසා මේ විදිහට පරිත්‍යාගයයි පැවිදි වීමයි මෞපියන් උපස්ථාන කිරීමයි කියන ශ්‍රේෂ්ඨ ගුණාංග තුන බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නා ලද පන්විතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් පුරුදු කරගන්නා ලද්දක් අනුගමනය කරන ලද්දක් ප්‍රශංසා කරන ලද්දක් එවාගේම පිළිරණ ලද්දක් කියන එක මේ හොඳින් පැහැදිලි වෙනවා. එතකොට බෞද්ධයන් වශයෙන් අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ මේ සිදු කරන ලබන්නේ ඒ බුද්ධ ආදී පන්විතෝත්තමයන් අනුගමනය කිරීමයි ඒ වගේම ඒ අනුව පරිතීමයි. ශාන්ත නායකයන් වහන්සේ මේ විදිහට විශ්වාසන්ත කල්පනාක්‍රියා දෝධ සම්භාර පුරාගෙන ලෝතුරා බුදුව ලොවට සදාම් අමාවැස වස්වල සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බලා මානෙල් මාසෝඳ විහෙදෙන සීමක පත්මයෙන් සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කොට අවුරුදු 5000ක් කිස්සේ නිර්මලව පැවතීම අධිෂ්ඨාන බල දීකෙව්වා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක වල මේ පහනක් නිවෙන්නසේ පිරිණි වුණා. යදිවිති විහාරස්ථාන රාජධානි වියන් පොකුණු මාලිගා ආදී සියල්ලද නස්තාවශේෂ වුණා. සාතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝභියේ කර්මාරූපව මේ පරිලෝකිය. යදිවිති විහාරස්ථාන ආදී කාලය ගැනීමෙන් නස්තාවශේෂ වුණා. මේ වාගේ කල්පත්තාහි වූ ඉර හඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉද කඳන් යාන වාහන ඇඳුම් සැලඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු සෑමෙන් දීමින් ඇඳුමින් කඳඳුමින් වතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර තෙලෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ ලොකු වටනා දරින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ මේ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. මේ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. ඒ දෙකම නැති ශාන්ත නිවන දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරිය සත්‍යයි. අනන්ත පරිමාණ බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙලෙන් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් දැදියා. සතර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනේ සනසේ වදාළ සීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමතයිහි අපේ ගෞරව ආචාර උපමාංග নমස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කෙරෙන සෑම කුසලයක් අපටත් කාර්මී බවට බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා සතු බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු. වසර 8කට පෙර අභාවක් પ્રાપ્ત වූ මේ ස්ථානයේ දුකලක් වාසය කළ මේ පින්වත් දොස්තර නෝනා මහත්මියගේ ඥානන් වහන්සේ වෙන තේසේ අබේපාල මහත්මයාණන්ට මේ පුණ්‍ය ලාභයක් වේවා. ඒ කියන්නේ මහා සංඝරත්නය වැඩම කරවාගෙන දෙපා දොවා අසුන් පනවා වඩා හිඳුවා ඊටපළමෙන් බුද්ධ පූජා පවත්වා දානය පිරිනැමීමෙන් වැළඳීමෙන් උපස්ථාන කිරීමෙන් වතාවත් කිරීමෙන් පිරිකර භාණ්ඩ පූජා කිරීමෙන් සීලය පිහිටීමෙන් බණ පදයකට සවන් දීමෙන් සියලු ආකාරයෙන් සිදු කරගත්තේ කුසල සම්භාර ධර්මය එන පින්වත් ඒකේ අභිපාල නැති කුණ අනන්තස්සත් වේවා එතුමාණන්ගේ පුනර්භවය සුගතියක් වේවා උපනුතන් තන ආයු වර්ණ සත බල ප්‍රඥා විඳින් දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දසකාරණේ පුරමින් නිවන් මඟ ගමන් කොට තමන් පැතු බෝධි ඥානයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමේ සනසේ වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත අග්‍ර අමා මහ නිවන් සුව ලබස්වා කියා කරුණාවෙන් පින් පමුණේ එවාගේ මේ පින්වත් මෑණියන්ගේ දෙමව්පියන්, එවාගේ මේ පින්වත් හේතුමාණන්ගේ දෙමව්පියන්, තවත් මේ සහභාගී සියලු දෙනාගේ දෙමව්පියන් හෝ ඥාති මිත්‍රාදීන් ඇතුළත් මේ සෑම දෙනාට මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙතින් මෙලෙන් මේ සෑම දෙනාටද සුගති සපත් කෙලවරාග්‍ර අමා මහ නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් පමුණුයි. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක විශ්ව දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් යොකින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සක බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයටද ශ්‍රී ලංකාවටද බෞද්ධ ජනතාවටද මේ නිවෙස්වලටද මේ පින්වත් දොස්තරම අස්මිලාදු කොට ඇති පින්වත් සෑම දෙනාටද දේවාරක්ෂාව සලසා දෙත්වා පැතුව බෝධුවලින් ශාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවා හිතවත් නැදහත් අහිතවත් සෑම සත්‍යයන්ටද මේ කොළඹ අගනුවර වැසියන්ටද අවසගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාකේ සමස්ත ලෝක සත්‍යයන්ටද මේ පුණ්‍යලාභයක් වේවා සියලු සත්වෝනි දුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණ වෙත්වා අප්‍රමාදව දසපාරමී පුරත්වා ආරි සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පමුණුවනවා තුන්සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුවනක ආයුර්ණ සැප බල ඥාන පිරිනමමින් සලගුණ සැලසීමේ සීරසින් සිදු කර ගන්නා ලද මේ ප්‍රාතිදානමේ කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් එවාගේම දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම් සංවිධානය කරගත්තේ පින්වත් දොස්තර අනුරුද්ධ ජයමහා මහත්මානම් මේ පින්වත් දොස්තර නෝනා මහත්මිය එමේ දොස්තර මහත්මියගේ මෑණියන් වහන්සේ හා සහෝදර සහෝදරී පිරිස ඇතුළු මේ සහභාගී වෙන සියලු මහත්තුරු මවරු දූ දරු සෑම දෙනාටමත් සාදු කියා සිත පහදවාදා සමටත් මෙලෝ වශයෙන් අසනීපතම් අපලෝකද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරු දුට වඳුරේ දුර වේවා සබන සබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණී අසීමිත පිහිට ආශිර්වාදයේ සැලසේවා කුසල් අරමුණෙන් සමාධියේ සිටින් මෙත් සිටින් බුදු ගුණ දෙලෙන් සමදා සැපින් ඉන්ද්‍රියාව සැපින් අවදි වේවන් අපුරු සේන නොතේනේවා දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද මිනිස්යන්ගේද අමනුෂ්‍යයන්ගේද සිත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුවම සැලසේවා රජසොර චතුරු දින ජල වශයෙන් ශාමී ආඋදාදි දෙකින්ද උපපේන කුපච්ඡේදක විපාක වාරයකින්ද දියක් ඇති ගැනීමක් අන්තරාවක් සංත්‍රාසයක් හිමිකින්වත් නොම වේවා කායික පීඩාවක් නොමවේ කායික මානසික සැලසිල්ලේ දෙලෝ දුවනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින්ද ධනයෙන් දානියෙන්ද යස ඉසුරෙන්ද සත සම්පතෙන්ද ආයු වර්ණ සත බල ප්‍රඥාවෙන්ද නිත්‍ය සීල උපෝසත සීලයෙන්ද සතර බඹ විහරණයෙන්ද සතර සංග්‍රහ වස්තුවෙන්ද දස පාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳහාක්ෙන් දිනෙන් දින දිනු වේවා සිතුමි නිර්වණයෙන් මෙන්ද කල්ප රූපයෙන් මෙන්ද භද්‍රගතයෙන් මෙන්ද පූර්ණ චන්ද්‍රා මෙන්ද සිතූ පැතූ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල කෙරෙහි කෙරෙහි ශාසනය කෙරෙහි සමුර්ධිමත් වේවා හිංසත් සත්වර්ෂාධික කාලයක් මෙලව දුණුව පරිලෝ සුගතිය ශාන්ත නිවන පිණිස බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටින් ආරක්ෂාව ලැබේවා දසර වසනාතුරු භාවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියන ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන්ද සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ද නෑදෑ හිතමිතුරන්ද සේවක සේවිකාවන්ද සැතුව දාන ආදී දසපාරමී සතුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේශනසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර ග්‍රාමා මහ නිවන් සුව පිණසම මේ කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඥාතීන්ද දෙවියන් සිළු සත්‍යයන් පින් පෙත් සමුගොම ඉදං ඕ ඥාතීනං හෝසාරි කෑමීම ගන්න වෙලාවේ ඒ වගේම වැඩ කටයුතු කරන වෙලාවේදී පවා අපට ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා උපායක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තමයි සිත නිරතුරුවම කුසල් අරමුණක පවත්වා ගැනීම. අපි හිතමු යමුරු දෙයක් බැරි නම් নমස්කාර පාඨයේ හිතින් කියව කේවා කේව කේවා දාසේ වැඩ කරනවා. එතකොට හැම වෙලාවෙම හිත සතියෙන් ඥාණයෙන් අවදියෙන් පවතිනවා. එහෙම නැත්නම් ඉතිපිසෝ ගාථානිකින් කියව කේවා දාස වැඩ කරනවා. එරණානේ තමන්ගේ සිතේ කුසල් සිහියෙන් පවතිනවා. එවාගෙම සතියයි ඥානයයි දෙක අත්හැර බැඳගෙන හිතේ දියුණු වෙනවා. එහෙම නැත්නම් කර්ණීය මෙත්ත සූත්‍රයකින් කියව කේවා දාශය වැඩ කරනවා. කර්ණීය මෙත්ත සූත්‍රයේ කියවමින් වැඩ කරනකොට අර වගේම තමන්ගේ සතියයි ඥානයයි දෙක එළඹී සිටිනවා. ඒ වගේම තව දුරට මහා මංගල සූත්‍රයෙන් කියව සේවා දාශ වැඩ කරනවා. ශබ්දපාපස ගාථාසිතින් කියව සේවා වැඩ කරනවා. එහෙම නැත්නම් මෛත්‍රී වගන්තියක් සිතින් කියව සේවා වැඩ කරනවා. එහෙමත් නැත්නම් කේශා ලෝමාදී කොට්ටාස 32 ගැන හිත හසුරුවමින් දවසේ වැඩ කරනවා. එහෙම නැත්නම් මරණානුස්සතිය ගැන සිත වැඩ කරමින් දවසේ වැඩ කරනවා. මෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති භාවනා මාර්ගයක් තමන්ගේ සිතට ගැළපෙන දහම් පදයක් සිතෙන් ආවර්ජන කරමින් නිතර නිතර ගත කරන වෙලාවේදී තමන්ගේ සිත හැම වෙලාවෙම සතියෙන් ඥාණයෙන් අවදියෙන් පවතිනවා. එසේ පැවතීම නිසා ජීවිතේ කවදාකවත් නූපන්නා වූ ප්‍රඥාව තමන්ගේ సంతානයේ පහළ වෙනවා. උපන්නා වූ ප්‍රඥාව වැඩි දියුණුවටපත් වෙනවා. මිනිසුණක් වශයෙන් මම කියන්නේ සතුටුයි. දැන් අපේ තියෙනවා සුද්ධ ඥාන, සෝලස ඥාන, සත්‍ය ඥානාවි බුද්ධඥාන මේවා අපි හිතින් කියවේ කියවා ඉන්න වෙලාවේ තමාට පුදුමාකාර ඥාන සම්පන්න මානසිකාර්ය පහළ වෙනවා දහම් ගැටලුවක් ජීවිත ගැටලුවක් මොනවා හරි කියනවා නම් අපි හිතමු සත්‍ය ඥාන හිතින් කියවෙනවා අදිස්ථාන කරගන්නවා මට මේ සත්‍ය ඥාන අවසාන වෙනකොට මේකට පිළිතුරක් ලැබේවා කියලා සැබවින්ම පිළිතුරු ලැබෙනවා ශනිකව ලැබෙනවා අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ ඥාන ගුණ ආවර්ජනා කිරීමෙනුත් බුදුරජාණන් වහන්සේ දේශෝ දහම් ප්‍රදාවර්ජනා කිරීමෙනුත් සතිය ඥානය අවදීන් පැවැත්වා ගැනීමට තදලි මුත්තතා කියන මේ බුද්ධ වචනේ සඳහන් වෙනවා. නිසා අපි දැන් මේ ජීවිතේ පුරා සෑම කටයුත්තක්ම සතිය ඥානයෙන් කිරීම සඳහා සති සම්ප්‍රජාඤ්ඤය පුරුදු වෙන සඳහා අදිස්ථාන සබා ගනිමු ඥානයෙන් අගතන්පත් වන වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පෙරවන් සරණ ගිය ගිහි පැවිදි ප්‍රති සෑම දෙනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥානුභව බලයෙන් සෑම කටයුත්තක් සෑම ක්‍රියාවක් සෑම ඉරියව්වක් සතියෙන් ඥාණයෙන් පවත්වමින් ප්‍රඥාව උපදවා ගන්න හැකි වේවා ඒ ප්‍රඥාවෙන් මෙලවත් ජයගෙන පරිලවත් ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම දක්වා යා ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු